මේ සාකච්ඡාවට දිගින් දිගටම සම්බන්ධ වී සිටින පින්වතුන් දන්නවා පහුගිය දවස්වල අපි සාකච්ඡා කරේ තෙලස් දුතාංගයන් පිළිබඳව. මේ වෙනකොට අපි මේ තෙලස් දුතාංගයන් පිළිබඳවම සාකච්ඡා කරලා අවසන්. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ කියන දුතාංග කොහොමද කෙනෙකුට ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. මේවා හාමුදුරුවෝ විතරක් රැකිය යුතු දේවල්. ගිහි අයට මේවා ආරක්ෂා කරන්න බැරිද? මේවායේ තියෙන වටිනාකම් මොනවද කියන කාරණාව පොදුවේ ඔබේ ජීවිතයටත් ගැළපෙන විදිහට සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි නොදන්න, ඔබ නොදන්න බොහෝ ධර්ම කාරණා අපට කියා දෙන්න මහත් කරුණාවෙන් මෛත්‍රයෙන් යුතුව සිරිත් පරිදි ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටින්නේ ඔබ අප හැම දෙනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ. උන්වහන්සේ මේ වෙනකොට ඔබ හැමෝම හොඳින් දන්නවා. ඒ නිසා තනතුරු තානාන්තර ගරුණාම කිසිවක් අමුතුවෙන් පැවසිය යුතු වන්නේ නැහැ. ඕනනම් කියන්න. තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය ඒ ඔක්කොම පරද්දන අපේ කල්යාණ මිත්‍ර අපේ මිරහවත්ති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරනේ. අපි හාමුදුරනේ අද අපි මුලින්ම සාකච්ඡාවට බඳුන් කරමු. කෙනෙක් දුතාංග සමාදන් විය යුත්තේ ඇයි? එහෙම සමාදන් වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? භික්ෂුන් වහන්සේ නමක් හෝ කිසියම් කෙනෙක් විසින් මේවා මොන ප්‍රයෝජනයක් පිණිස සමාදන් වේ යුතුද කියන කාරණේ අපි විමසා සාකච්ඡාවට බඳුන් කරමු. තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර කලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ ඉතින් අපේ පූජනීය ස්වාමීන් වහන්සේ තානාන්තර පිළිබඳව කතා කළා. ඒ ඇත්තටම මට හිතෙනවා ආයස්මා පඤ්ඤාසිරි කියවන හොඳටම ප්‍රමාණවත්ව ප්‍රමාණවත්. එහෙමයි. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ අද ස්වාමීන් වහන්සේ කියපු විදිහට අපි තුතහංග දෙලස් තුතහංග නිමාවටපත් කරලා අද දුතාංග පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ විදිහ මේවා සමාදන් හිමි ප්‍රයෝජන ප්‍රයෝජන කියලා කිව්වහම ස්වාමීන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම දුතාංග සමාදන් වීම තුළ අර අල්පේච්ඡතා ඒ වගේම සන්තුට්ඨිතා සල්ලේකතා අවිවේකතා මේ ආදී ගුණ ඒකාන්තයෙන්ම වැඩෙනවා මේ දුතාංග සම්පූර්ණ කිරීම තුළින්. ඇත්තටම නිවන් අවබෝධ කරගන්නට මේ ස්වල්ප ආශාවන් අල්පේච්ඡතා ආදී ගුණ අත්‍යවශ්‍යයි. ඊළඟට සන්තුෂ්ඨතාවය පිළිබඳව අපි මේවා හොඳට කතා කරලා තියෙන නිසා වැඩි වැඩියෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. ගිහි ජීවිතයක් වුණත් පැවිදි ජීවිතයක් වුණත් බොහොම සතුටෙන් ගත කරන්න සන්තුෂ්ඨතාවය තියෙන්න ඕනේ. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න ඕනේ. විශේෂයෙන් මහානකම කරන්න නම් ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න ඕනේ කවදාහරණය කරලම තියෙනවා. යථාලාභ සන්තුෂ්ටි කියන යථාලාභ සන්තුෂ්ටි කියලා කියන්නේ ඒක. ඊළඟට සාමනාතම අපි යථා ලද දෙයින් කියලා කිව්වහම මූලික වශයෙන් ලද සිව්පසෙන්ද නැත්නම් ලැබෙන ඕනම දෙයකින් සතුට දැන් මෙහෙම කියන්නත් පුළුවන් නේද බැනුමකුත් ලැබෙනවා ඔව් ඒකිනුත් සතුටු වෙවි හොඳ බැනුමක් ඇහුවා කියලා සතුටු වෙවි ඉන්න එකද නෑ ඒ වගේ ඒ වගේ තැනකදී අතරතින් අර උපේක්ෂාව ඇති කරගෙන ඉතින් ඒකේ වෙනම දෙයක් ඉවසීම ඇති කරගෙන ඉඳීම. ඇත්තටම සම්බන්ධ අර සිව්පසයට සම්බන්ධ ඉතින් ගොඩක් දේවල් තියෙනවානේ තව. එහෙමයි. ඒ හැම දෙයකින්ම ලැබිච්ච දෙයකින් සතුටු වෙලා ඉන්නවා නම් ඇත්තටම පැවිදි ජීවිතේ හරියම සාර්ථකයි. ඉතින් පැවිදි ජීවිතේ විතරක් නෙවෙයි ගිහි ජීවිතේ වුණත් ඉතින් මේකෙන් අදහස් කරන්නේ ගිහියෙකුට නම් මේ හම්බ කරන්න එපා, ධන උපාදනයක් කරන්න එපා, ලැබිච්ච දෙයක් අරගෙන පැත්තටලා ඉන්න කියන එක නෙවෙයි. නමුත් Tamanට ලැබෙන දෙයින් සතුට වෙලා තව උත්සාහයෙන් හම්බ කරන එක වෙනම දෙයක්. නමුත් අපේ ගොඩාක් අයට ගිහි පැවිදි හැමෝටම අපි විරුතව කතා කරොත් මේ ලැබਿੱච්ච දෙයකින් සතුට කියන එක හරි අඩුයි. ඒ නිසා මේ සන්තුට්ටි ගුණය වැඩෙන්නත් දතාංග සම්පූර්ණ කිරීම හරියම වටිනවා. ඊළඟට ස්වාමීන් වැදගත්ම දෙයක් තමයි පවිවේකතාවය. විවේක විවේකය ගැන කිව්වහම ඇත්තටම විවේකය කියන එක මේ යථාර්ථය කරා යන්න අත්‍යවශ්‍යයි. මොකද හැම තැනකම තේරෙන හැම තැනකදීම තේරෙනවා දැන් ඔය කම්මාරාම, බස්සාරාම, නිද්ධාරාම, ඝනසංගනිකාව ඊළඟට මේ ආදී දේවල් තුල හැම එකකින්ම කියන්නේ නිවන් අවබෝධ කරගන්න නම් ඒකාන්තයෙන්ම මේ සංසර්ග වලින් අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ විවේකේ හදා ගන්න ඕනේ. මේ හඳුර කියන්නේ මොන විවේකයේද? කාය විවේකයේද? චිත්ත විවේකයේද? දැන් ඇත්තටම සම කාය විවේකයට යන්නේ නැතුව චිත්ත විවේකයට යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඇත්තටම කාය විවේකයේ මූලික වශයෙන් හුදකලාවේ ඉන්නවා හුදකලාවේ ගමන් බිමන් යනවා. කියන්නේ ගමන් බිමන් කියන්නේ මේ. අපි හන්නේ කාය විවේකයේ තුල නිකන් හම්මැලි ගමක් ඇති වෙන්නේ නැද්ද? මොකක්වත් කරන්නේ නැතුව වෙන වැඩක යෙදෙන්නේ නැතුව. හා නෑ සම්පූර්ණ. ඇත්තටම අපි කාය විවේකයේ හදාගන්නේ මනසට ලොකු වැඩක් වෙන්න. එහෙමයි. දැන් ඇත්තටම දැන් අපි සාමනාංශ නමක් අරන්නේක ඒ කියන්නේ අපේ ආන්දර කියන්නේ මානසික ක්‍රියාකාරීත්වයෙන් තොර කාය විවේකයක් වැඩක් නැහැ කියන්නේ. ඒ කියන්නේ මනසේ වර්ධනයක් නැත්තම් කය විවේක ගන්නවා කියලා වැඩ. එහෙම ඉතින් එතන ස්වාමීන් වහන්සේ ඇත්තටම නීවරණ වලට තමයි හැමෝනොත් යන්නේ. යන්නේ. මොකද දැන් එහෙම බොහොම මේ අර තීන විද්ද වැඩෙන විදිහට කිසිම අරමුණක් නැතුව ඇඳක නැත්තම් යම් කිසි තැනක මුළු ගැන්illa ඔහේ පහත් වෙලා ඉන්නවනම් එතන භාවනාවක් වැඩෙන්නේ නැහැ. එතනින් ඇති දෙයක් නැහැ. එතන අකුසල පැත්තට යන්නේ. යන්නේ. නමුත් මෙතන ස්වාමීන් වහන්සේ විවේකයේ හදාගන්නේම ඇත්තටම මේ මේ කර්මස්ථානයක් තුල සිත පවත්තන්න. එහෙනම් සිහිය දිනු කරන්න. එහෙනම් ඒ සඳහා අපි දැන් දැන් සිව් විරියව්වේදීම විවේකය අපට තියෙනවා නම් මේ භාවනාවක් කරන යෝගියෙකුට තියාට ඒ භාවනාවෙන් අපේ සම්ධාංශයේ කිව්වා වගේ චිත්ත විවේකයට යන්න ඒක ලොකු පාලමක්. එහෙමයි. දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ ඉතින් ඇත්තටම සතිපට්ඨාන සූත්‍රය අපි මීට කලින් උනත් මතක් කරලා තියෙනවා. අර මේ සැනසෙල්ල හදාගන්න සුවිශේෂීම දේශනාවන් සතිපට්ඨාන සූත්‍රය. ඒකෙත් තියෙන්නේ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුන්‍යාගාරගතෝ වා. ඉතින් ඇත්තට මේ කතන්දරෙන් කියවෙන්නේ ස්වාමීන් වහන්සේ විවේකය. කොහොම හරි විවේකේ හදාගන්න ඕන යෝගාවචරේ. ඒතර ප්‍රවිද්දෙක් හරි ගිහියෙක් හරි තමන්ගේ හිත දියුණු කරන්න කැමති නම් අනිවාර්යයෙන්ම විවේකේ හදාගන්න ඕන අපේ ගොඩාක් අය මේ විවේකය හදාගන්නේ නැහැ. ඉතින් ඇත්තටම විවේකය හදාගත යුතුමයි අපි බණ අහනවා ඊළඟට අනිත් අනිත් පින්කම් කරනවා. ඉතින් භාවනාවක් දිනු කරගන්න ඕන නම් විවේකේ අනිවාර්යෙන් හදා ගන්න ඕන. අපි හන්දරනේ අපි අර කලින් සාකච්ඡා කරපු විදිහට විවේකී හදා ගැනීම විතර දසවිධ පරිබෝධයන්ගෙන් ඈත් වීම අත්‍යවශ්‍ය කාරණා. අත්‍යවශ්‍යයි. අතරම ස්වාමීන් වහන්සේ දසවිධ පරිබෝධයන්ගෙන් ඈත් වෙලා ඉතින් හොඳ විවේක පරිසරයක් හදාගන්න ඕනේ. එතකොට ඒ කාය විවේකය. ඊළඟට සාක ඒ විවේකයේ නිසාම චිත්ත විවේකය ඇති කරගන්න පුළුවන් ওই චිත්ත විසුද්ධිය කියලා කියන්නේ ඇත්තටම සත්‍ය විසුද්ධිය ඒක. අපි කියන්නේ කායික ක්‍රියාශීලී භාවයෙන් යුක්ත කෙනෙකුට චිත්ත විවේකය ඇති වෙන්නේම නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ ඇත්තටම ඇති කරගන්න පුළුවන් බැරි නෑ. එහෙම. නම් ක්‍රියාශීල කෙනෙකුට දැන් එහෙම ඇති වෙන්නේ නැහැ කියලා කිව්වොත් ඇත්තම දැන් මේ ක්‍රියාකාරීව බණ කියන ඊළඟට බොහොම සාසනික සේවයක් කරන ඒ ස්වාමීන් වහන්සේලාට එහෙම ඒක හරි අසාධාරණයක් ඒ වගේම වෙන්න කරගන්න පුළුවන්. අපි හන්නේ දැන් සමහර දායකයෝ විශේෂයෙන්ම ගත්තොත් කියනවා හාමුදුරනේ ওই විදිහට බණ කී කීඳලා නම් හරියන්නේ නැහැ සංසාර ගමකට ගන්න ඕන පුළුවන් තරම් විවේක අරගෙන තමන්ගේ තමන්ගේ ගැනත් බලා ගන්න ඕන ඒ ආදි වශයෙන් උපදෙස් දෙන අවස්ථාවන් තියෙනවා ඔව් ඇත්තට මං හිතේ මට විතරයි ඔබ කියන්නේ කියලා <laughs> බණ දායකෝත් ලේසි ඔක්කොම එක බෝට්ටුවේ වගේ <laughs> ඒක තමයි දායකයොත් ඉතින් ලොකු අනුශාසනාවක් කරනවා බලපුවාම ඒ ඇත්ත වශයෙන්ම ඉතින් දායකයෝ ඇත්තට බොහොම කරුණාවෙන් කරන ඇත්තේ ඉතින් ඒ අර ඇත්තටම ඉතින් බණ කියනවා කියන එක සාමාන්‍යයෙන් නිවන් දොරටුවක්. මම කියන්නේ ඒකටම අපි ඒ ඔස්සේම නිකන් වේගයක් නැතුව මේක ඉතින් දැන් ඒකන් ඒක 아무තු වෘත්තියක් හැටියට නිකන් ඒකම බලාගෙන කරනවා නම් ඒකෙත් උඩ සමාජ විවේකයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ වැඩ අඩු වෙන තරමට හොඳයි. අපි හන්නේ අර ධර්මයේ අටුවාවක සඳහන් වෙනව නේද? කම්මට්ඨාන විනිමුක්තාහි ධම්මදේශනා නාමනස්ති කියලා. පැහැදිලිවම සංඝ. කමඨහනකින් තොර ධර්මදේශනාවක්. ධර්මදේශනාවක්. කියන්නේ මනක් කියනවා කියන්නේම භාවනා කර්මස්ථානයක්. භාවනා කර්මස්ථානයක්. ඒ ස්වාමීන් වහන්සේ දැන් දැන් ඔය නිවන් දොරට පහෙන් බණ කීමත් බණ මේ ඇසීමත් දෙකම නිවන් දොරටනේ. එහෙමයි. එතකොට දැන් අපේ රටේ දැන් අපි මලියදේව මහරහතන් වහන්සේ බණ කියන ගමන් තමයි රහත් උනේ. එහෙමයි. එතකොට අතර උන්වහන්සේ ඒ උන්වහන්සේට උපස්ථාන කරපු අම්මා කෙනෙක් ධර්ම දේශනාවකට ආරාධනා කළා. එතකොට උන්වහන්සේ පුතත්ජන. ඉතින් උන්වහන්සේ ආරාධනාව බාර අරගෙන ධර්මාසනේ වාඩි වුණේ පුතත්ජන භික්ෂුවක් හැටියට. පාන්දර උන්වහන්සේ ධර්මාසනෙන් දැස්සේ මහරහතන් වහන්සේ නමක් වෙලා. තමන්ගේම දේශනාව තමන්ට නිවන් පිණිස උපකාර වුණා. අනිත් එක අපි හන්නේ දැන් අපි උනත් ධර්ම දේශනාවක් පවත්වනකොට නිකාම්ම කියනව නෙවෙයිනේ ඒ සඳහා අවශ්‍ය කරන ත්‍රිපිටක ග්‍රන්ථයේ පරිශීලනය කරන අටුවාව පෙළ බලනවා ඒට අවශ්‍ය කරන සැකැස්ම දල සැකැස්මක් හදා ගන්නවා. ඒ කාර්යයන් කිරීම තුළම අපේ හඳුරන්නේ මේ ධර්ම මානසිකාරය නේද? ඒ දෙන්නේ. ඒ තුළ ඒක ඒකත් එක්තරා විදිහක භාවනා කර්මස්ථානයක් නේද අපි හඳුරන්නේ. ඔව්. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒක කාටවත් දෝෂ දර්ශනයට ලක් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද බණ කියන්න ලැබෙනවා කියන එක අපි ඇත්තටම නිරතුරුව අපේ පින්නතුලවන්නක් දන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්ම දේශකයා බුදුබණ කියන ධර්ම දේශකයා දෙවෙනි වෙන්නේ තථාගතයන් වහන්සේට පමණයි. එහෙම. තථාගතයන් වහන්සේට පමණයි ධර්ම දේශකයා දෙවනි වෙන්නේ. එහෙම. ඒ නිසා ධර්ම දේශකයා කියලා කියන්නේ සුළුපටු කෙනෙක් නෙවෙයි. හැබැයි ඉතින් භික්ෂුන් වහන්සේලා හැටියට අපේ පැත්තෙන් අපි විවේකේ හදාගන්න ඕන. ඒකට ඒක අනිවාර්යෙන් විවේකයේ කියන අවශ්‍යයි. එතකොට සම්හංශ ඒ කාය විවේකයේ නිසාම ඒ කර්මස්ථානයක් තුළ සිත පවත්වනවා නම් ඒ තුළ චිත්ත විවේකේ හදාගන්න පුළුවන්. එහෙමයි. ඊළඟට චිත්ත විවේකයේ නිසා ඉතින් අපේ අපේක්ෂාව ඉලක්කය උපදි විවේකේ යාමා මහ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. ඇත්තටම නිවන කියලා කියන්නේ පරම විවේකයක්. එහෙම. පරම තනසිල්ලක්. එහෙම. ලොකු නිස්සාරණයක්. එහෙම. එතකොට සමහරවිට ඒ අනුව කල්පනා කරලා බලනකොට දැන් මේ දුතහාංග පිරීම තුලින් ඔය කියන අල්පේච්ඡ සන්තුට්ටි ඊළඟට ඔය ආදී පවිවේකාදී ಗುಣ වැඩෙන අතර විශේෂයෙන්ම දැන් අපිට තියෙන ප්‍රධානම අනේක විද කෙලෙස් සම්භාරයක් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි ප්‍රධාන වශයෙන් ලෝභ දේශ මොහොනේ අපි සාමාන්‍ය විවාහය කරන්නේ. ඔය ඒ තුල සියලු කෙලෙස් තියෙනවනේ එතනම. ලෝභ ද්වේෂ මොහ කියන අකුසල මූලයන්. ඒ මතනම් කරගෙන තමයි අනිත් උපක්ලේශ හටගන්නේ. අන්න හරි. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ අකුසල මූලයන් තුන විද්ධාංශනය කරන්න නැතිකරන්න ගොඩාක් උපකාර වෙනවා මෙදුතාංග සමාදන් වීම. අපි ගත්තොත් විශේෂයෙන්ම රාගය. රාගය කාම රාගය නැතිකරන්න දුතාංග පිරීම බොහොම උපකාරයි කියලා අටුවාවල සඳහන් වෙනවා. මොකද මේ දුතාංග පුරන්න ඕන සානද බොහොම දුෂ්කරව. එහෙම. එතකොට රාගයට සමීප දෙයක් තමයි සන සැපවත් භාවය. එහෙම. ඒතර දුෂ්කරව මේ දුතාංග සම්පූර්ණ කරනකොට දැන් ආරණ්‍යක ඉන්නකොට පින්ඩ පාතයේ මේ අපෙනකොට ඊළඟට ගහක් මුල ඉන්නකොට අභ්‍යවකාශයේ ඉන්නකොට අර කියන සැප අඩු වෙනවා. අපි හන්නේ මෙතෙන්දි පොඩ්ඩක් ඒ ගැන විග්‍රහ කරගන්න කලින් එක වචනයක් හරියටම පැහැදිලි කරගන්න ඕන. දැන් කාම රාගය කියලා කිව්වහම මේ සමහරුන් එක සැරේට මේ යනවා නිකන් මේ කාමුක පැත්තක් ගන්න. ලිංගික සංසර්ගයක් පැත්තට යන්න පුළුවන්. කාම රාගය කියලා කියන්නේ ඒ ඒ කාමුක ක්‍රියාවලියද? එහෙම නැත්නම් අපි හන්නේ පංචකාම සම්පත් වලටම තියෙන කැමැත්ත. ඇත්තටම සම්මත දැන් ඇත්තටම මේ ඒකෙදී අපි තේරුම් ගන්න ඕනේ පංචකාම සම්පත්තියට මේ කියන්නේ. එහෙමයි. ඕලාරික කාමයේ ගැනම විතරක් නෙවෙයි කාම රාගය කියලා කිව්වහම අපේ ස්වාමීන් වහන්සේ සීපත් කරපික හොඳයි නැත්නම් තමාර කෙනෙකුගේ ඔළුවට යන්න පුළුවන් කෙලින්ම මේ ඕලාරික කාමයේ ගැනම කියනවා. කියනවා. එහෙම නෙවෙයි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවාට තියෙන මේ කැමැත්ත. පංචකාම වස්තුන්ට තියෙන කැමැත්ත. කැමැත්ත. ඒක තමයි මේ එන්නේ ඒ කැමැත්ත සහ ඒවා මැඩපවත්තන්න ඒකාන්තයෙන්ම මේ දුතාංග සම්පූර්ණ කිරීම උපකාර වෙනවා. මොකද ඒවා දුෂ්කරව පුරන්න ඕන දේවල්. දේවල්. දුෂ්කරව පුරනකොට කාමරාගය නැති කරගන්න එක අවස්ථාවක් වෙනවා. ඊළඟට සාමනාන්ත මේ දුතාංග ධර්ම පිරීම දැන් ඇත්තටම අප්‍රමාදයක්නේ. දැන් මොකද දැන් දුතාංග සීලයකින් නැත්තම් විනය පිටකයට අතුරු කරලා නැහැනේ බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපද හැටියට පැවිදි වෙන උපසම්පදා වෙන සියලු වික්ෂුන් වහන්සේලා මේ දුතාංග රැකිය යුතුයි කියලා කොතනවත් නැහැ නියමයක් නැහැ නියමයක් නැහැ ඒක පුරණ භික්ෂුන් වහන්සේගේ කැමැත්ත අකමැත්ත අනුව තමයි තීරණය වෙන්නේ. අන්න හරියි. එතකොට පුරණ භික්ෂුන් වහන්සේගේ කැමැත්ත අකමැත්ත අනුව ඒක කරන්න පුළුවන්. එතකොට සම්මාද දැන් මේ දුතාංග පිරීම තුළ ලොකු අප්‍රමාදයක් ප්‍රමාද බව නැති වෙනවා. එහෙම. ලොකු අප්‍රමාදයක් ඇති වෙනවා. එහෙම. අපි හන්නේ අප්‍රමාදය කියන්නේ මොකද්ද? වෙලාවට වැඩ කරන්නේ නැතිකමද මේ බපිරු පිරීම තුළ වෙලාවට වැඩ කරන්න ඉගෙන ගන්න එකද? එහෙම නැත්නම් වෙන ගැඹුරු අදහසක් තියනවද? ලොකු ගැඹුරු අදහසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අප්‍රමාදය කියලා කියන්නේ ඇත්තටම අපි හිතුවොත් සිහිය නුවණ තමයි අප්‍රමාද හැටියට අටුවාවල සහ ධර්මයේ පැහැදිලිවම තියෙන්නේ. එහෙම. සිහිය නුවණ දෙක. එහෙම. ඒතර සිහිය නුවණෙන් ඉන්නවා කියලා කියන්නේ එතන ආයේ කාන්තෙම අප්‍රමාදයි. එතකොට යම් කෙනෙකුට දැන් අපි මේ සසර ගමන ද රාගයට උනත් කාම රාගයට උනත් ප්‍රධාන වෙලා තියෙන නිසා මෝහය. එහෙම. දේශයට උනත් ප්‍රධාන වෙලා තියෙන මෝහය. එහෙම. එතකොට දැන් මේ තුතහංග සම්පූර්ණ කරනකොට අර අප්‍රමාදයේ වැඩෙනකොට ප්‍රඥාව වැඩෙනවා ප්‍රඥාව වැඩෙනකොට මෝහය පලා යනවා එතකොට සමහරවිට මේ දුතාංග ප්‍රීම තුලින් රාගයත් මෝහයත් දෙකම නැති වෙනවා නැති වෙනවා ඊළඟට අපි द्वේෂය ගැන කතා කරොත් ද්වේෂය සංසිඳවා ගන්න දුතාංග දෙකක් ධර්මයේ සඳහන් වෙනවා ඒ දුතාංග දෙක තමයි අරඤ්‍යකාංගයත් රුක්ක මූලිකාංගයක්. දැන් මොකද දැන් කේන්ති යන පුංචි දෙයට පවා කේන්ති යන කෙනෙකුට ඈ තරන්නේක ඉන්නකොට ස්වාමීන් ගැටෙන්න තියෙන අරමුණ අඩුයි. ඊළඟට දැන් ගහක් මුල ඉන්න කෙනෙකුට හොඳ කලාවේ ඉතින් ඇත්තටම ගැටෙන්න තියෙන අරමුණ අඩුයි. ගහේ අත්තක් අඩාගෙන ඉන්නොත් අපේ හන්දරට. දැන් සමහරව ඉන්නෝනේ අපහනේ වැස්සත් එක්කත් ගන්නවා. නේද? අවුවත් එක්කත් කේන්ති ගන්නවා. ගලක කකුල් හැපුණා ගලත් එක්කත් කේන්ති ගන්නවා. ඊළඟට ගස් දෙකක් යඹරුණොත් ඒ සද්දෙත් එක්කත් කේන්ති ගන්න. ඒකට කැලේ ඉන්නකොට ඒ වගේ දේවල් නිසා කේන්ති යන බැරිද? ඇත්තටම සාහනක එතන දැන් අත්තාන කෝපය. එහෙමයි. අත්තාන කෝපය ඉතින් එහෙම කෙනෙකුට ඉතින් ගැටීම් හදාගෙන අතර කිපෙන්න පුළුවන් ඒත් ඉතින් කිපුණත් ඉතින් තනියෙන් ඉතින් තමන්ම කේන්ති අරගෙන තමන්ම රිදවගෙන ඉන්න තමන්ම රිදවගෙන ඉන්න තමයි අනිත් අයට වෙන හානිය අවම කරගන්න පුළුවන් ඔව් අනිත් අයට වෙන හානියත් අවම කරගන්න පුළුවන් ඇත්තටම අර තමන්ට උනත් ඒ දේශයේ ටිකක් යටපත් වෙන දැන් කාලයක් යනකොට කළු ගලක් එක කේන්ති ගන්න කෙනාට Tamanටම තේරෙනවනේ මේ කේන්ති අරගෙන වැඩක් නැහැ කියන එක. එහෙමයි. එතකොට ඒකේ ප්‍රති දැන් අපි සාමාන්‍යයෙන් දැන් කෙනෙකුට කේන්ති යනවා නම් ස්වාමීන් දැන් අර මට එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා උන්වහන්සේ ශිෂ්‍යයෙකුට දුරකථනයෙන් කතා කරලා පැයක් විතර දොස් කියලා තියෙනවා. එහෙමයි. පැයක් විතර දොස් කිව්වහම ඉතින් ශිෂ්‍යය එහෙ එහෙ කිය කිය දැන් බයින බයින එකට බොහොම හොඳට අහගෙන ඉන්නවා. මේ පොඩ්ඩක්වත් මොනවා හන්දට තේරිලා නැහැ. ඒක හුස්මක් ගැනීමක්වත් කේන්තියෙන් ශිෂ්‍යයන් එකට ප්‍රතික්‍රියා කරනවා. ඉතින් මට ඒ ස්වාමීන් වහන්සේ කිව්වා අනේ ආයතුම් මේ මේ පැයක් විතර බලලා වුණා, දැන්ලා වුණා මටම ලැජ්ජයි කිව්වා. මම මේ කේන්තියෙන් දැනපියක <laughs> පිළිබඳව. එතකොට දැන් මොකද දැන් බලන්න අර ඒ ප්‍රතික්‍රියා කරන්නේ නැති වෙනකොට දැන් ඒක අර තමන්ම හැදෙනවා. එහෙම. ඒත් එහෙම දෙයක් තියෙනවා. ඒකෝ දැන් අර ගල් දැන් ස්වාමීන් වහන්සේ කියපු විදිහට ගස්වල ආප්තු කැලෑවේ දේවල් ඉතින් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නේ මෙහි කොච්චර කරත් උනා. එහෙමයි. මිනිස්සු ප්‍රතික්‍රියා දක්වුවාට අජීවී වස්තුන් එහෙම ප්‍රතික්‍රියා කරන්නේ දක්වන්නේ නැහැ. ඒ අනුව සම්හාන්ත දැන් අර අරණ්‍යකාංගයත් රුක්කමූලිකාංගයත් සඳහන් වෙනවා. දේශය ප්‍රහාණය කරන්න පුළුවන්. ඒකට ප්‍රයෝජන වශයෙන් අපිට ඇත්තට ප්‍රධාන වශයෙන්ම රාග, දේශ, මෝහ කියන තුනම නැති කරන්න. දැන් අපේ හඳුරු අදහස් කරන්නේ ගැටෙන තැන් මගහැරීමෙන් ගැටීම අඩු කරගන්න පුළුවන් කියන එක. එහෙම පුළුවන් හැබැයි සාමාන්‍ය ග්‍රාමවාසී වුණාම ගැටෙන්න තියෙන අවකාශය වැඩි. හැබැයි සාමක මෙහෙමයි. දැන් ඇත්තම දැන් අපි ගැටෙන්න තියෙන අරමුණු වලින් ඈත් වෙනවා කියන එක ලිහිල් වැඩක් නෙවෙයිනේ. එහෙමයි. අපි ඒක තේරුම් අරගෙන දැන් දැන් අපිට දැන් ඉවසීම ගත්තොත් අපිට සානත අපි හිතන පතන හැම දෙයක්ම අපට ලැබෙනවා නම් අපිට අපිට කේන්ති ගන්න කිසිම අවස්ථාවක් නැහැ නමුත් අපි අර ගැටෙන අරමුණක් එනකොට එතනදී නුවණින් කල්පනා කරලා එතනින් නොගැට ඉන්නවා නම් තමයි ඒක වටින්නේ. එහෙම නැතුව ගැටෙන තැන මගහැර යාම අපි හඳ දැන් අර තියෙනවනේ සබ්බාසව සූත්‍රයේ අතිබික්කවේ ආසවා පරිවර්ජනා පහතබ්බා කියලා. දැන් සර්පෙක් ඉන්නව නම් යම් තැනක එතනට ගියොත් සර්පය කන බව දැනගෙන සර්පය මගහැරලා යනවා. ඒ වාගේ මේ ගැටෙන පරිසරය මගහැර යාමක්ද මේ ආරණ්‍යගත වීම කියන්නේ. ඔව් ඇත්තටම ඒක එහෙමයි ස්වාමීන් වහන්සේ. ගැටෙන පරිසරය මගහැර යාමක්. හැබැයි හැමදාම අපට මේකෙන් මගහරින්නත් බෑ. එහෙමයි. මොකද අපි යම් කිසි දවස්තාවක අපිට ඒකාන්තයෙන් ගැටෙන අරමුණු හමු වෙනවා. ඒ අපි හන්නේ මගහැර යාම රබර් බෝලයක් වතුර යට දාලා අල්ලගෙන ඉන්නවා හා සමාන වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒ ඉස්මතු අර ඒ තදංග වශයෙන් අපි යටපත් කරලා ඒක තව තව දියුණු කර දියුණු කරන්න ඕන මේ නොගැටෙන தത്വයට. එහෙම. එහෙම නැති වුණොත් ස්වාමීන් වහන්සේ දැන් අර අර වේදහිකාර කකචෝපන සූත්‍රය සඳහන් වෙන අපි මේක කලින් මතක් කරා. එහෙම. ඉතින් ඇත්තටම එතුමියක් කරේ මේ එතුමියගේ දාසිය තමන් කැමැති ආකාරයෙන් වෙන්නකොට එතන මේ බොහොම යොසන කෙනෙක් හැටියට හිටියා. එහෙම. නමුත් දාසිය වෙනස් වෙනකොට මේ තැනත් වෙනස් වෙනස් වෙනවා. ඉතින් ඒකෙන් මුළු පළාතේම ප්‍රසිද්ධ වුණා මෙයා බොහොම අපි හිතාගෙන හිටියට ඉවසන කෙනෙක් කියලා බලපුවාම මෙයාට තරම් කේන්තියක් නැහැ නේ කාටවත් දැන් විවාහාරයක් තියෙනවානේ. දැන් මිනිස්සු කියන්නේ මේ ඉවසන අය තමයි හරි භයානක. ඒගොල්ලොන්ට කේන්ති ගියොත් ලේසියෙන් නවත්තන්න බෑ කියලා කියනවානේ. එහෙමමත් කියන ගමනේ සමහරු කියන භාවනා කරන අයගෙන් පරිස්සම් වෙන්න ඕන කියලා කියන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අර හිත හදා දැන් ඉවසීම කියලා කියන්නේ හිත හදා ගැනීමක් නේ. අපේ හඳුරන්නේ සමහරු හිතාගෙන ඉන්නවා අර භාවනා කරලා හිත හදාගෙන ඉන්න අයට මේ ගම්බද ග්‍රාමීය සමාජයට ආවහම ඒ ඇති වෙන මේ අරමුණුත් එක්ක මේ ස්වභාවයෙන්ම ගැටීම වැඩි වෙනවා. ඒක දරා ගන්න බැරි. ඒ කියන්නේ ඒ වගේ අරමුණු පිළිකුල් කරපු ඒවා මේ ආදීන වශයෙන් දැකපු කෙනෙක් නේ. එතකොට එහෙම එකකට ආපහු අත්දැකීම ආවහම ඒක දරා ගන්න පුරු ඒකට ප්‍රතික්‍රියා දක්වන ගතිය වැඩි. එහෙම ගතියක් තියෙන අපේ හන්දරනේ සමාව අවසර කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමක් විදිහට මට පිළිතුරක් ලබා දෙන්නේ භාවනා කරන අයට වැඩියෙන් කේන්ති යනවාද ඔව් නැසානත් ඒ වචිනෝ එක එක්කෙනා හදාගත්ත දේවල්. දැන් සමහර දරුවෝ ඉන්නවා දැන් සමහර දරුවෝ දැන් අම්මා තාත්තා භාවනා ප්‍රතිසහාන්ට එනවා නම් ගෙදර පොඩි දෙයකට හරි කෑ ගැහුවොත් වැඩක් නැහැ නසාන භාවනාව. හරියට එහෙමයි. ගොඩක් අය කියනවා. ඔව් මේ අම්මලාගේ මොකද්ද මේ කරන භාවනාව කියලා කියනවා. පුරාම සතිපත සතිපතා භාවනා කරන්න යනවා ගෙදර ඇවිල්ලා පුපුරනවා කියලා. ආන්න හරියට. ඒක ස්වාමීන් වහන්සේ ඇත්තට මේ ඒක එහෙම කියන එක වැරදි. මොකද මේ කෙලෙස් පිළිබඳව මේ සසර පිළිබඳව කිසිම වැටහීමක් නැතුවයි කතා කරන්නේ. මොකද මේකේ ආරම්භක කෙලවරක් හොයන්න බෑනේ ස්වාමීනාත්. එතකොට අපි මේ දිගටම මේ අනවරාග සංසාරේ පුරුදු කරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ ගැටීමයි, මේ ඇලීමයි, මේ මෝහයයි මේ ටික. එහෙමයි. ඉතින් මේක දවසකට දවස් 10කට පන්සලට ගිහිල්ලා මේ සියල්ලම ප්‍රහාණය කරලා එනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමයි. ඉතින් මම කියන්නේ බෑ කියන එක නෙවෙයි. නමුත් ඒක ඒ තරම් අමාරු වැඩක්. එහෙමයි. එතකොට සාමාන්‍ය අපි හඳුනන්නේ සෝවන් ඵලයටපත් වෙච්ච කෙනාගේ පවා කාමරාග පටික තියෙනවා. තියෙනවානේ. එතකොට දැන් හිතන්නකො ස්වාමීන් වහන්සේ දෙකද ප්‍රතර බලගත්තුද කියලා. එහෙමයි. ඒතර සෙච්චර මහේ බුදුරජාණන් වහන්සේ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය කෙරේ නොසෙල්ලෙන පැහැදීමක් තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසිකෙන් සංයෝජන නැති කරපු සතර අපාය වහපු බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ස්ථීර පැහැදීමක් තියෙන උත්මයාටත් මේ කාමරාග පිටික තියෙනවා නේද? ඉතින් අනිත් අය ගැන කියන්න දෙයක් නැහැ. හැබැයි අර දැන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ දැන් ආරණ්‍යක එහෙම හිත දියුණු කරගෙන ඉඳලා ඇවිල්ලා මේ සමාජයට ඇවිල්ලා ගැටිලා ඉතින් ප්‍රතික්‍රියා කරන ආකාරය ටිකක් දැඩි කියන එක මම නම් අත්‍තරෙන් පිළිගන්නේ නැහැ. සමහර වෙලාවට ඒක පුජ්‍යලයන්ගේ තියෙන්න පුළුවන්. එහෙම. නම සම්මාස ඒ උන්වහන්සේ දැන් අපි හන්නේ මම සමා වෙන්න මෙහෙම කිව්වොත් අපි භාවනාව ගැන අතහැරලා අපි හන්නේ දැන් කවුරු හරි කෙනෙක් පිට රට යනවා. පිට රට ගිහිල්ලා එහි නීති රීති රෙගුලාසි වලට අනුගතව වාහන එලවලා පූලිමේ ඉඳලා බොහොම සංවර සිරිත් විරිත් ඉගෙනගෙන ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා ලංකාවේ මිනිස්සු වාහන එලවන දිහා බලලා ඒ මිනිස්සුන්ට බනිනවා ගන්න. දැන් සමහර ලංකාවෙන් දිගට එලවන මිනිස්සු මොකක් කියන්නේ නැහැ. පිටරට ගිහිල්ලා එන අය යන. එහෙම පරිසරයක් මෙතනදී මේ භාවනාවට ගිහිල්ලා නැහැ කියලා තියෙන්නේ නැද්ද හඳුරන්නේ. ඒකයි මම අහන්නේ. <laughs> දැන් සානහත දැන් සානහත කියපේක ඇත්තටම ඒ වගේ දැන් අර අර ලෞකික පුරුදු මම කියන්නේ ඇති කරගෙන ආපු අය දැන් ඇත්තට දැන් මෙහෙ ඉඳලා ගිහිල්ලා ඒ ඒ විදිහේ විනයක් ඇතුව ඒ විදිහට එළවලා ඉතින් ඒ වගේ ඒ කටයුතු කරලා මෙහි ඇවිල්ලා ඉතින් බලන්න මේ රට කවදා හදන්න පුළුවන්ද කියලා නොයෙක් විදිහට දේශය ඇති කරගෙන ඒ මිනිස්සුන්ට මෙහි පාරකවත් යන්න බැරි තත්ත්වයක් තියෙනවා. හැබැයි භාවනාවෙන් කරනත් එහෙම වෙන්නේ නැහැ. හරියට කළොත්. හරියට කරොත්. මොකද එහෙම නැත්නම් අපි එහෙම කිව්වොත් ඒක භාවනාවට කරන්න අගෞරවයක් වෙන්න පුළුවන්. මොකද භාවනාවක් හරියට කරොත් අනිවාර්යයෙන්ම මේ මේ ගැටෙන සමාජයේ දේවල් දිහා බලලා උපේක්ෂා වෙනවා නේද? මේක තමයි මේක තේරුම් ගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ නේ. ඉතින් අර මොකද එයා බොහොම සිහිය තියෙනවානේ. සිහිය උතර දිනු වෙලා තියෙන්නේ. සිහිය දිනු වෙලා තියෙන නිසා එයා බොහොම උපේක්ෂාවෙන් දකිනවා නේද? ඉතින් මේකට මේ ගැටෙන අරමුණක් හම්බෙච්ච නිසා සමහරවිට එයාට ඒ ඒ කේන්ති ගත්ත හිත පාවා පේන්න පුළුවන්. අනේ මෙන්න මේ දේ නිසා දැන් මේ කේන්ති ගියේ මේ මාන්න නිසානිත මේ විදිහට බොහොම සිහිය දිවෙන වීම තුළ ස්වාමීනාත කවදාවත් ඒ විදිහට වැඩියෙන් කේන්ති යන්න සමහර විට අර භාවනා නාමයෙන් මොනවා හරි ටිකක් කරලාවිලා මේවා දකිනකොට මේ කේන්ති යනවා නම් ඒක ඒ කියන්නේ භාවනා කරලා නැහැ කියන. භාවනා කරලා නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. දෙන්නලා මේ භාවනා කරන්න ගිහිල්ලා සති ගානක්ම ඉන්නවා නැවතිලා හිටියා මෙතර කාලයක් රිට්‍රීට් කරා කියලා. කිව්වට හැබවින් භාවනාවක් වැඩිලා නැති වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. දැන් ඔය දැන් කියන්නේ අනේ මං අරේ ඉන්නකොට හුදුම සැනසීමකින් මේ ආව විතරයි මගේ භාවනාවත් ඉවරයි. එහෙමයි. කියලා එහෙම කියලා වත්තා තියෙනවා. ඒක ඇත්තටම ඇත්තට භාවනාවක් නෙවෙයි නිකන් මේ යටපත් කිරීමක් කර අල්ලගෙන ඉඳලා තියෙනවා. එහෙම. අර සාමාන්‍ය ප්‍රകൃති සමාජයට ආවම යාට ඒ தත්වෙට ඉන්න පුළුවන් කමක් නැහැ. එහේ. එතකොට අපි හන්නේ මේ අර අපි හන්දර පැහැදිලි කරගෙන ආවේ ද්වේෂය කියන එක පාලනය කරගන්න අපි මේ ආරඤ්‍යකාංගයේ රුකමූලිකාංගයේ භාවිතා කරනවා කියන කාරණාව. එතකොට අපි හඳුරන්නේ දැන් මෙන්න මේ විදිහට අපි හඳුරු බොහොම පැහැදිලි කළා දුතාංග සමාදන් වීමේ තියෙන ප්‍රයෝජන. විශේෂයෙන්ම රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරගන්න දුතාංග ධර්මයන් සමාදන් වීමේ බලපෑම කතරම් දුරට අත්‍යවශ්‍යයිද කියන කාරණාව හඳුරු ඉතාම හොඳින් අවධාරණය කළා. දැන් මම කැමති අපේ හන්දරනේ දැනගන්න භික්ෂුන් වහන්සේ නමක් මේ දුතාංග ආරක්ෂා කරනවා නම් භික්ෂුන් ඒ භික්ෂුන් වහන්සේට මේ දුතාංග ධාතුනම එක සැරේ ආරක්ෂා කරන්න එක ඒ ජීවිත කාලය තුල එක සැරේට පුළුවන් ඒ 13ම ආරක්ෂා කරන්න. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අත් වශයෙන්ම දැන් අපි කාශ්‍යප මහරහතන් වහන්සේ ගත්තාම ධර්මයේ සඳහන් වන්නේ දුතධාරීන්ගෙන් අග්ගතානාන්තය ලැබපු උත්තමයා. එහෙමයි. ඒතකොට ඇත්තටම කාශ්‍යප මහරහතන් වහන්සේ දුතාංග 13ම ආරක්ෂා කළා. එහෙමයි. ඒතකොට දැන් ස්වාමීන් වහන්සේ අහන්නේ මේ දුතාංග 13ම වික්ෂුවකට එකවර ආරක්ෂා කරන්න පුළුවන්ද කියලා. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ ඉලක්කම් වශයෙන් නම් බෑ. එහෙමයි. ඉලක්කම් වශයෙන් බැරි වුණාට ඉලක්කම් කියන්නේ 13ම රැකෙනවා කියන එක නෙවෙයි. හැබැයි 13ම සම්පූර්ණ කරන්න පුළුවන්. එක මොහොතේ. දැන් ඉලක්කම් වශයෙන් බෑ කියලා කිව්වේ දැන් ඒක මෙහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ දැන් වික්ෂුන් වහන්සේ නමක් ආරණ්‍යයේ ඉන්නවා නම් ආරණ්‍යකාංගය සම්පූර්ණ කරනවා නම් ඒ ආරණ්‍යයේ අභ්‍යවකාශයක් තියෙනවා නේද? එලිමහනක් තියෙනවා නේද? ඒකට අභ්‍යවකාශිකාංගය. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒ අභ්‍යවකාශිකාංගයේ අභ්‍යවකාශයේ සොහනක් තියෙනවා නේද? ඒ භික්ෂුවට පුළුවන් දුතාංග 13 එකටම රකින්න. ඒකම දැන් තුනයිනේ රැකලා තියෙන. දැන් ඒතර <laughs> සම්මත දැන් ආරණ්‍යකාංගය, අභෝකාශිකාංගය, සෝසානිකාංගය. සෝසානිකාංගයයි. දැන් එතකොට දැන් බලන්න ඒ තුන තියෙනවා නම් 13ම රැකෙන විදිය මෙහෙමයි. එහෙනම් අපි හිතමු දැන් ආරණ්‍යක ඉන්න භික්ෂුවක් පින්නපාතිකාංගය සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙනම් මුලින්ම තේචීවරිකා පාංශකෝලිකාංගේ සම්පූර්ණ කරගන්න කිසි ගැටලුවක් නැහැ. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේටම පුළුවන් තුන් සිවුර පාවිච්චි කරන්න. තේ චීවර කාංගයක් හරිය. ඊළඟට ඒ ආරණ්‍යයේ ඉන්න ස්වාමීන් වහන්සේට පුළුවන් පින්ඳ පාටි වඩින්න. ඊළඟට සපදානචාරිකන් ගෙපිලි වලින් පින්ඳ පාටි වඩින්නත් පුළුවන්. පුළුවන්. ඊළඟට සාමාන්‍යයෙන් පත්තපින්ඩිකාංග ඒකාසනිකාංග ඒවා පින්ඩපාතේම සම්බන්ධ දේවා දුතාංග ඒවා ආරක්ෂා කරගන්නත් පුළුවන්. ඊළඟට කලුපත්ත්‍ය අධත්තිකාංගය ආරක්ෂා කරන්නත් පුළුවන්. ඒතකොට දැන් ආරම්භිකාංගය අපි කිව්වා. ඊළඟට රුක්කමූලිකාංගේ දැන් එතන යන්නේ රුක්කමූලිකාංගය ආරක්ෂා කරගන්න බැරි වෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ රුක්ෂ මූලයයි යථා සංසිතයි කියන්නේ Tamanට ලැබිච්ච සේනාසන. සේනාසන. ඇත්තම මේ ධර්මයේ සඳහන් වෙනවා අභ්‍යවකාශයේ එලිමහන ඉන්න කෙනා ආය රුක්ක මූලිකාංගේ අමුතෙන් පුරන්න ඕනේ නැහැ. ඊට වඩා දෙයක් එයා සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ රුක්ක මූලිකාංගයට වැඩිය අභ්‍යවකාශිකාංගය බොහොම උග්‍රයි. උග්‍ර ප්‍රතිපදාවක්. ගැඹුරු ප්‍රතිපදාවක්. එතකොට සාන දැන් අර ලැබිච්ච සේනාසනයක ඉන්නවටත් වඩා ගහක් මුල ඉන්න එක ඊට වඩා ටිකක් අමාරුයි. ඉතින් ගහක් මුල ඉන්න එකටත් වඩා අමාරුයි එලිමහන ඉන්න එක. එතකොට අර රුක්ක මූලිකාංගයයි යථාසන්තිකාංගයයි අරබ්බෝකාසිකාංගයේ පිරීම තුළ ඒ තුල සම්පූර්ණ වෙනවා. ඒක කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අර සාමාන්‍ය කතාවට කියන්නේ අපි යන්නේ බුලත් මල්ලට හෙන ගැහුවාම කිල්ලුට කියන කවර කතාවද? අන්න හරි. ඒ කියන්නේ මූලික ගැඹුරුම අමාරුම දේ රැකෙනවා නම් ඒත් ඒ පස්සේ තියෙන සරල දේවල් ඒ තුල ඉබේම රැකෙනවා කියන්නේ රැකෙනවා. එතකොට සම්නාහක දැන් ඒකයි ආරණ්‍යකාංගය. එතකොට දැන් අභෝකාශිකාංගය සම්පූර්ණ වෙනකොට යථාසන්තිකාංගය ත්‍රිකමෝලිකාංගය සම්පූර්ණ වෙනවා. එහෙමයි. ඊළඟට සානත ඒ මැද ඒ ආරම්භයේ මැද අභ්‍යවකාශ සොහනක් නම් ඒ සෝසානිකාංගය සම්පූර්ණ වෙනවා. එහෙමයි. ඉතින් එතන නිදුව අරගෙන හිටියනම් මේ සද්ධිකාංගය සම්පූර්ණ වෙනවා. එහෙමයි. එතකොට මේ විසුණු වහන්සේට පුළුවන් ඇත්තටම ඒකට අවශ්‍ය කරන්නේ අර මූලින් මුලින් කියපු තුන. ආරණ්‍යකාංගයක් අරණ්‍යයක් වෙන්න ඕන. ඒ තුල අභ්‍යවකාශයක් කියන්නේ ඒ කැලේ මැද්දේ නිදුල වගේ ගස් මහන් තැනක් තියෙන්නේ මහන් තැනක් තියෙන්න ඕනේ. ඒ එලි මහන් තැන සොහනක් වුණා නම් මේ දුතාංග 13ම සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙමයි. එතකොට ඒ වගේ තැන් තියෙනවද සාමාන්‍ය අපි හඳුරන්නේ? ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන් නේද? දැන් මොකද අරණ්‍යයක් ඇතුලේ අපිට එලි මහනක් වගේ කියන එක සාමාන්‍යයෙන් සුලභයි. ඒක නම් හිතා ගන්න පුළුවන්. පුළුවන්. ඒ ඇත්තටම ඒ අපි හිතමු ඒ ආරාමයේම අපවත් වෙන ස්වාමීන් වහන්සේලා මිහිදන් ගත කරන සාධානය කරන තැන අවුරුදු 12ක් නිසා වුණා. එහෙනම් අවුරුදු 12කට ඉස්සෙල්ලා උන මෙහා පැත්තෙන් තියෙන සෝහනක් අපිට ගන්න පුළුවන් සෝසානිකාංගයේ හැටියට. එහෙමනම් ඒක සෝහනක් බවට පත් වෙනවා. එහෙම තියෙන්න පුළුවන්. එහෙම තමයි. එතකොට භික්ෂුන් වහන්සේ නමක් විදිහට එක කාල සීමාවකදී ඒ භික්ෂුන් වහන්සේට මේ දුතාංග 13ම එකවර ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන එක තමයි අපි හාමුදුරු මනවින් පැහැදිලි කළේ. අපි හඳුනන භික්ෂුන් වහන්සේ කියන වචනේ පාවිච්චි කරාම අපි දන්නවා උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඉන්නවා. සාමණේර භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එතකොට මේ දුතාංග ආරක්ෂා කළ යුත්තේ උපසපන් භික්ෂුන් වහන්සේලාමද සාමණේර අයට දුතාංග ආරක්ෂා කරන්න බැරිද? මොකද්ද ඒ දෙපිරිස දුතාංග සමාදානයේදී දක්වන විශේෂතා ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පමණක් නෙවෙයි සාමණේර ස්වාමීන් වහන්සේලාටත් භික්ෂුණීන්ටත් ඒ වගේම අර සික්කමානා සාමණේරි ඔය හැම කෙනෙකුටම දුතාංග ආරක්ෂා කරන්න පුළුවන්. එහෙම. එතකොට දැන් සාමණේර ස්වාමීන් වහන්සේලාට එක දුතාංගයක් හැර ඒ කියන්නේ දුතාංග 13න් එක දුතාංගයක් හැර දුතාංග 12ක් ආරක්ෂා කරන්න පුළුවන්. එහෙමයි. ආරක්ෂා කරන්න බැරි දුතාංගේ තමයි සාමණේර සාමණේරන්ත නමකට තේ චීවරිකාංගය කියන දුතාංගය. මොකද දෙපට සිවුරක් සංඝාතියක් සමන විශේෂ දෙපට සිවුරක් අනිපට සිවුරක් අඳනයක් ඒක විනයානුකූලවම ඒ තුන් සිවුර කියන එක සකස් වෙන්නේ උපසම්පදා දෙතුන් වහන්සේට. එහෙමයි. සාමණේර ස්වාමීන් වහන්සේට එහෙම දෙපට සිවුරක් සාමාන්‍යයෙන් සාමණේර ස්වාමීන් වහන්සේ නම දෙපට සිවුරක් භාවිත කරන්නේ නැහැ. දෙපට සිවුරක් භාවිත කරන්නේ නැහැ, පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා එතන ඒ විනය රීතිය එතනට අදාළ නැහැ. ඒ නිසා තමයි තේචීවරිකාංගය සාමණේර භික්ෂුවට ආරක්ෂා කරන්න බෑ. ඊතුරු හැම දුතාංගයක්ම ඔය ආරණ්‍යකාංගය, රුක්කමූලිකාංගය, සෝසානිකාංගය හැම එකක්ම සාමනීර බිත්තුවට ආරක්ෂා කරන්න පුළුවන්. අපේ යන මට පොඩි ප්‍රශ්නයක් අහන්නට සිත් පහළ වුණා මේ දැන් ඔය දෙපට සිවුර අනුදෙන වදාරීමේදී බුදුරජාණන් වහන්සේ එරි මහානේ ඉඳලා සීතලට වරුත්තු දෙන ස්වභාවය ගැන බලලා දෙපට සිවුරකින් යැපෙන්න පුළුවන්කම ඇති බව තේරුම් අරගෙන ඊට පස්සේ දෙපට සිවුරයි අඳ තනිපට සිවුරයි අඳන සිවුරයි අමුදෙනවා දාලා. එතකොට සාමණේර ස්වාමීන් වහන්සේ නමකට සීතල දැනෙන්නේ නැද්ද? ඇයි දෙපට සිවුර භාවිතා කරන්න බැරි? එහෙම නැත්නම් දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරු ගොඩාක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙන නිසාද එහෙම කළේ? ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම තථාගතයන් වහන්සේ ජීවමාන වැඩින්න කාලේ ඒ මහානකමයි උපසම්පදාව එකටත් ලැබිලා තියෙනවා. එහෙනම් බොහෝ සෙයින් දැන් පැවිදි වෙනවා ඒ මොහොතේ මහානකම උපසම්පදාවත් ලැබෙනවා. ඉතින් උපසම්පදා එකක් නෙවෙයි අදනේ. ඥාති සත්‍යකම උපසම්පදාව තියෙන අද. ඒකේ විනය කර්මයකින් දෙන උපසම්පදාව. එදා ස්වාමීන් වහන්සේ උපසම්පදාව බුදුරජාණන්සේ මහානේව කියනකොටම පැවිදි වෙලා උපසම්පදා වෙලා සියල්ල සම්පූර්ණ වෙනවා. ඒහි බික්ක උපසම්පදා. ඒ බික්ක උපසම්පදා ඊළඟට තිසරණේ සරණ යනකොටම උපසම්පදාව පිළිටනවා. සරණාගමන සරණාගමන උපසම්පදාව. ඔය ඔය විදිහට ස්වාමීන් වහන්සේ ඒ කාලවල වල ඇත්තටම උපසම්පදාව කියන එක මේ විශේෂ සීලය පැවිදි වෙනකොටම ලැබිලා තියෙනවා. ඒ කියන්නේ බහුතරයක් අපහන සාමනීර වෙනවට වැඩිය උපසම්පදා භාවය තමයි. උපසම්පදා පැවිදි උපසම්පදාව ලැබුවා කියලා කියන්නේ. එහෙමයි. එතකොට සාමාන්‍ය මුල් යුගයේදී උපසම්පදා වෙනකොට ඒ වයස් සීමාව බලපෑවේ නැද්ද? දැන් සාමාන්‍ය අපි දන්නවනේ උපසම්පදා වෙන්න නම් හාමුදුරු කෙනෙක් 20 වයස සම්පූර්ණ කරලා තියෙන්න ඕන කියලා. ඒතර ඒ එහෙම කොහේ හරි දැනුවත් වීමක් තියෙනවද අපේ හඳුරන්නේ මේ මුල් කාලේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මේ පළවෙනි ධර්ම දේශනාව අනත්ත රක්ෂණ සූත්‍ර දේශනාව ඊළඟට තුන් බෑජක් ලියන්ට ධර්ම දේශනා කරන අවස්ථාවවලදී ඒ වගේ කාල සීමාවලදී අපහනේ වයස් සීමාවේ අඩු අය, ඒ කියන්නේ 20ට 15න් අය සත්‍ය අවබෝධ කරගන්නත් ඇතිනේ. එහෙම පිරිස ඉන්නත් ඇතිනේ. එහෙම නැත්නම් හිටියේ නැද්ද? ඒකේ එහෙම උපසම්පදා වුණේ නැද්ද? කොහොමද මේ මේ සම්බන්ධය අපේ ස්වාමීන් ඇත්තටම දැන් මේ ඔය විනය පිටකයේ තියෙන දෙයක් තමයි ඒක ගැඹුරු ප්‍රශ්නයක්. එහෙම. ආදි කාර්මිකයාට අනාපත්‍ති. හැම තැනකදීම පළමුවෙන්ම මොකක් හරි දෙයක් ඇදුවා නම් එයාට ඒක අනාපත්තිය. එහෙමයි. ඒත් මේ කාලේ ස්වාමීන් මුල්ම කාලේ උපසම්පදාව දැන් දැන් භික්ෂුව එව කෙනෙකුට එහි භික්ෂු උපසම්පදාව ලබා දෙනකොටම උපසම්පදාව මහානකමයි උපසම්පදාවයි දෙකම පිළිතනවා. ඒ වෙනකොට තථාගතයන් වහන්සේ කිසිම ශික්ෂාපදයක් පනවලා තිබුණේ නැහැ. තිබ්බේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේලාට උපසම්පදා වුණයි කියලා රකින්න හැම ශික්ෂාපදයක් තිබුණෙත් නැහැ. එහෙම. එතකොට දැන් එහෙමනම් ඒ අනුව කල්පනා කරලා බලනකොට ඒ මුල් යුගයේ වයස සීමාවක් බලපාන්න නැතුව ඇති. එහෙම. මොකද එහෙම විනය නීතියක් නැහැනේ. එහෙම. ඒ වයස සීමාවක් පැනවීම ප්‍රඥාප්තියක් නේද? ප්‍රඥාප්තියක්. එහෙම. එතකොට ඒ නිසා සාමාන්‍යයෙන් මුල් යුගයේ චික පරිතිබුණෙත් නෑ. ඒ ස්වාමීන් වහන්සේලාට බොහොම කෙලෙස් අඩුයි. උන්වහන්සේලාට මේ එහෙම 아무තුවෙන් ශික්ෂාපදයක් තිබුණ නැති නිසා මේකත් එක්තරා ශික්ෂාපදයක් එහෙම. ඒ නිසා සාමාන්‍යයෙන් මුල් යුගයේ මම හිතන්නේ ඒක බලපාන්න නැතුව ඇති. ඒ කියන්නේ වයස් සීමාවකින් තොරව හැමෝම පැවිදි වුණා ඒ පැවිදිච්ච හැමෝටම උපසම්පදාවත් ලැබෙන්න ඇති. ලැබෙන්න ඇති. එතකොට පළවෙනි ශික්ෂාපදයේ සම්බුද්ධත්වයෙන් වසර 20කට පස්සේ 20 වසර 20කට පස්සේ තමයි ස්වාමීනාන්ද පළවෙනි මෛත්‍රී ධර්ම සපාරාධිකාව පළමුවෙන්ම සුදින්න ස්වාමීනාන්සේ මුල් කරගෙන තථාගතයන් වහන්සේ අනුදැනව දානවා. එයි අපි හන්නේ එතකොට දැන් සාමණේරීකට තුන් සිවුර අනුදැනව දාලා නැත්තේ සාමනීර කියනවා තුන් සිවුරත් ඇයි අනුගමන වදාරන සම්හත දැන් සාමන දැන් දැන් සාමනහත කියපු විදිහට දැන් දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේට ඒ උපසම්පදාව අනුදැනව දාලා තියෙන දුතාංග කියන දේවල් අපි හිතන පසු කාලීනව තමයි අනුදැනව දාලා තියෙන්නේ. මොකද මුල් යුගයේ දුතාංග මං අපිට දැන් මේ සන්දර්භය අනුව කල්පනා කරලා බලනකොට දුතාංග කියන දේවල් පසු කාලීනව තමයි එහෙම දැනව දාන බැත්තේ. එහෙම. එතකොට සමහර වෙලාවට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පැවිදි වීමත් පසුව වෙන්නත් පුළුවන් නේද? වෙන්නත් පුළුවන්. එතකොට සම්මාස දැන් මෙතනදී සාමණේර ස්වාමීන් වහන්සේලාට එවැනි සීතල තොපි නැත්තරම දෙපට දෙපට සූර නැතුව දෙපට මේ තනිපට සූර පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක එකක්. ඉතින් අර අත්තනදී බහුතරේ තමයි මෙතන තථාගතයන් වහන්සේ බලලා තින්නේ දැන් මොකද ඒ කාලේ උපසම්මහාන වෙනවා නම් උපසම්පදාවත් ලැබෙනවා. ලබා ගන්නවා ඉතින්. මොකද අද වගේ උපසම්පදා වෙන විභාග තිබුණේ නැහැ. ශ්‍රද්ධාව තියෙනවා නම් ප්‍රශ්නේ සත්‍යාගතයන් වහන්සේ උපසම්පදාව ලැබෙනවා. මෙන් අර සාමණේරයන් වහන්සේලා බොහොම අල්පව ඉඳ ඇති. ඉතින් උන්වහන්සේලාට තනිපට සිවුරු සානක පරිස්කාර චෝලසෙ මොනතරම් තාම්නේර බික්සුවට පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඒ තනිපට සිවුරු වලින් අර සීතල මකා ගන්න මකා ගන්න පුළුවන්. අපේ මෙහෙමත් හිතන්න පුළුවන්. දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් වුණාම සාමනීර හාමුදුරු කෙනෙකුට වැඩිය කෙලස් দমনය කිරීමෙහි වැඩි උත්සාහයක යෙදෙන කෙනෙක්නේ. දැන් සීලය පැත්තෙන් ගත්තොත් උපසම්පදා හාමුදුරන්ගේ සිල් වැඩිනේ. සිල් වැඩි කරන්නේම අපේ හාමුදුරනේ කෙලස් පාලනය කිරීම වැඩි කිරීම සඳහානේ. පැහැදිලියි. එතකොට තුන් සිවුරකට සීමා කිරීම තුලත් උන්වහන්සේලා අර යථාලාභ සන්තුෂ්ටිය, අල්පේච්ඡතාවේ ආදී දේවල් උන්වහන්සේලා තුල වැඩිපුර ඇති කිරීමේ අවධානයෙන් එහෙම කරා. සාමනීර හාමුදුරුවන්ගේ හිත එතරම්ම දැඩිව කෙලස් দমনයට යොමු කරලවන අවස්ථාවක් නැති නිසා උන්වහන්සේට කැමති සිවුරක් පාවිච්චි කරන අවස්ථාව දීමක් හැටියට හිතන්න පුළුවන්. ඔව් අපිට එහෙම හිතන්නත් පුළුවන්. මොකද දැන් අත්‍තර සාමනාති කිව්වා වගේ දැන් මේ විනය පිටකය මේ ධර්මස්කන්ධ 21000ක් මෙඩංගු කරලා විනය පිටකයේ දේශනා කරේම ස්වාමීන් වහන්සේ ඇත්තටම අපිට මේ සසර කතරෙන් එතර වෙන්න. එහෙමයි. එහෙමනම් විනය ශික්ෂාපද වැඩි කරේ ඒ මහානකම කරන කෙනාට පීඩනයක් හැටියට නෙවෙයිනේ. එහෙමයි. ඒ අය මේ කෙලෙස් වලින් ගලව ගන්න තමයි සතාගතයන් වහන්සේ මේ ගොඩාක් ශික්ෂාපද පැනෙන්නේ. පැනෙන්නේ. ඉතින් ඒ අනුව අපිට එහෙම හිතන්නත් පුළුවන්. එහෙම අපහන්නේ. ඒතර අපි හන්නේ දැන් අපි හඳුරු පැහැදිලි කළා සාමනීර ස්වාමින් වහන්සේ නමකට කොහොමද මොන වගේ දුතංගද ආරක්ෂා කරන්න පුළුවන්කම කියලා. භික්ෂුණීන් සම්බන්ධයෙන් ගතොත් දැන් අද කාලේ නම් භික්ෂුණීන් පිළිගැනීම අනුව රාජ්‍ය මට්ටමේ පිළිගැනීම අනුව නැහැ මේ නිනාසට දස සිල්මෑණිවරු ඉන්නවා කියලා තමයි අපේ මතය තියෙන අපේ හඳුනන තේරවාද සංකල්පයට අනුව ඉස්සර කාලේ භික්ෂුණීන් වහන්සේලා සම්බන්ධයෙන් ගත්තොත් ඒ අය කොහොමද මේක දුතාංග ආරක්ෂාව. ඔව් සම්මාස ඉතින් අපි මේකෙදි මේක ඉතින් අපි ධර්මය කියන්නේ බය වෙන්න අවශ්‍යත් නැති නිසා මම සම්මාසයෙන් පොඩි අවස්ථාවක් නැත්නම් ඇත්තම අද භික්ෂුණී ශාසනයක් නැහැ මම ඔකට උත්තර දෙන්නම්. එහෙමයි මොකද භික්ෂුණී ශාසනයක් අද තියෙනවා කියලා බොහෝ දෙනා Taman භික්ෂුණීන් විදිහට අද කාලේ හඳුන්ව ගන්න අවස්ථා අපි තියෙනවා. තරම් අහලා තියෙනවා. නේ මොකද භික්ෂුණී ශාසනයක් නැහැ කියන්නේ විනයානුකූලව ගත්තාම ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ ඇත්තටම උපසම්පදා සිල්වත් ජනවත් උපසම්පදා භික්ෂුන් වහන්සේලා හතර නමක් මේ ලෝකෙන් හතර නමක් වැඩ ඉන්නකම් මේ ශාසනය තියෙනවා. අපයන්නේ විනාඩියක් නිවැරදි ධර්මය විනය උද්දීපනය කරන්න යාම තුල බැනුම් අහන්න පුළුවන්. අපේ හඳුරෝ මේ කරන ප්‍රකාශය තුල යම් කිසි දෝෂාරෝපණයකට ලක් වේද හැකි මම හිතනවා අපේ හාමුදුරුවෝ ඒ අභියෝගය වුණත් බාරගෙන තමයි. ඔව් නැත්නම් මම ඒක උපේක්ෂාවේ මම දැන් ඉගෙනගත්ත දේ හැටියට අපිට මේ පැහැදිලි විනය පිටකය හොඳට පරිශීලනය කරලා තියෙන භික්ෂුනාගමක් හැටියට ඉතින් මට තේරෙන දේ මම මේක විශේෂයෙන්ම කියන්න ඕන. මොකද ඒ කියන්නේ බොහොම කරුණාවෙන් මොකද ඒ භික්ෂුණීන් හැටියට පෙනී සිටින අයට සමහරලාට ඒ හේතුව නිසා තිසරණේවත් නැති වෙන්න පුළුවන්. එහෙමයි. ඒක ලොකු අපරාධයක් නෙමෙයි. ඒත්‍ර විද්‍යානුකූලව ඕන කෙනෙකුට මේක තර්ක කරන්න පුළුවන්. බුද්ධ ශාසනය කියලා කියන්නේ සිල්වත් ගුණවත් උපසම්පදා භික්ෂුන් වහන්සේලා හතර නමක් වැඩ ඉන්නවනම් ඊට වඩා වැඩි ඉන්නවනම් වැඩියෙන් වැඩ ඉන්නවනම් ඒක තමයි ශාසනය. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඒ හතර නමකකින් අපි හිතමු හතර නමටම බැහැලා එක නමක් අපවත් වෙනවා. තුන් නමයි ඉන්නේ. අන්න එදාට අපි කියන බුද්ධ ශාසනය විනාශයි. අතුරුදහන්. අතුරුදහන්. එදාට ඊට පස්සේ මොන විදියකටවත් නැවත බුදු කෙනෙක් පහළ වෙනකම් බුද්ධ ශාසනය නගා සිටවන්න පුළුවන් කමක් නැහැ. ඒ වික්ෂුණී ශාසනය සම්නත් ඒ විදිහමයි ඊට වඩා දැන් බරපතලයි වික්ෂුණී දැන් මහානකම ලැබිච්ච ආකාරය පව අපි දන්නවා. ඒක ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. භික්ෂුණී ශාසනය ගත්තාම දැන් බුදුරජාණන් වහන්සේ මේක බෑ බෑ කියලා මේ තථාගතයන් වහන්සේ නමක් විහිළුවට මේ ප්‍රතික්ෂේප කර කර හිටියේ නෑ නිසා උනාට හේතුවක් නිසා. ඒ නිසා භික්ෂුණීන්ට පනෝප ශික්ෂාපද හරිම ප්‍රබලයි. ඒවා අද කාලේ මම භික්ෂුණී කන්දකේ සමහරවිට බලනකොට තේරෙනවා මේ අද කාලේ මේ පුතත්ජන කෙනෙකුට ඒවා රකින්න හරි අමාරු ශික්ෂාපද තියෙනවා. එහෙමයි. ඉතින් ඒ අනුව කල්පනා කරලා බලනකොට දැන් වික්ෂුණී ශාසනය ඇත්තටම අතුරුදහන් වුණා. භික්ෂුනි ශාසනය පරිහානියටපත් වුණා. ඒ කියන්නේ අපේ හරු කියන විදිහට උපසම්පදා භික්ෂුණීන් වහන්සේලා සිව් නමක් වත් මේ නැත්තරම නැතු වුණා ලෝකේ. ඉතින් පසු කාලෙන ඔය පිළිටේවක් කෙනෙක් ඉතින් පිළිගන්න පුළුවන් කමක් නෑ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුණීන් වහන්සේලා හතරනමට වඩා අඩු වෙලා භික්ෂුණී ශාසනය අතුරුදහන් වුණා. අතුරුදහන් වුණාට පස්සේ නැවත මේ භික්ෂුන් වහන්සේලාට නාසි චතුත්ථ කර්මය කියන විනය කර්ම විනය කර්ම කියලා භික්ෂුණීන්ට උපසම්පදාවක් දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම උපසම්පදාවක් දෙන්න නම් නැවත ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නම ඕන. ඒ කියන්නේ භික්ෂුණීන් නැතුව භික්ෂුන් වහන්සේලා විතරක් හිටියාට භික්ෂුණී සංඝයා පිළිතුවන්න බෑ. බෑ දැන් මොකද වික්ෂුණේ සංඥා නැතුව එහෙම දැන් අපි වික්ෂුන් වහන්සේලා නැති වුණාම වික්ෂුන් වහන්සේලාට උපසම්පදාවක් ශාසනය පිළිටවන්න බෑ වගේ වික්ෂුණීන් වහන්සේලා ලෝකෙන් අතුරුදහන් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම පුළුවන් කමක් නැහැ වික්ෂු වික්ෂුණේ ශාසනය නැවත ඇති වෙන්න. ඒ නිසා වික්ෂුණේ ශාසනයක් නම් නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නෙත් එක්ක කල්පනා කරලා බලනකොට භික්ෂුණීන් වහන්සේලාට ආරක්ෂා කරන්න පුළුවන් දුතාංග 8ක් තියෙනවා. එහෙමයි. එතකොට දුතාංග 5ක් වික්ෂුණින් වහන්සේලාට ආරක්ෂා කරන්න බෑ. ඒ තමයි අරඤ්‍යකාංගේ. ඈත ආරණ්‍යක ඒක ශික්ෂාපදයකින්ම තහනම් කරලා තියෙන තනියෙන් මේ මහා ආරණ්‍යයක් කියන තැනක ඉන්න පුළුවන් කමක්. වික්ෂුන් වහන්සේලාගේ ඇසුරේ එක්තරා මට්ටමකින් ඉන්න ඕනේ. තියෙන්න ඕන. ආරණ්‍යකාංගය සම්පූර්ණ කරන්නත් බෑ. කළුපත්තාබත්තිකාංගය. එන් පවාරණ ශික්ෂාපදයකොත් භික්ෂුණීන්ට නැහැ. එහෙම. ඒ අනුව මේ දෙක කොහොමත් තහනම් ශික්ෂාපදවලින්ම. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ රුක්කමූලිකාංගය බෑ, අබ්බෝකාසිකාංගය බෑ, සෝසානිකාංගය බෑ. ඒ රුක්කමූලිකාංගය බැරි. භික්ෂුණියකට සාමාන්‍ය කාන්තාවක් හැටියට ගහක් මුල ඉන්න එක තථාගතයන් වහන්සේ අනුමත කරේ නැහැ. අනාරක්ෂිත භාවය නිසා ඒ නිසා අරඤ්‍යකාංගයක්, සෝසානිකාංගයක්, රුක්කමූලිකාංගයක්, කල්පත්තාබත්තිකාංගයක් භික්ෂුණියට ආරක්ෂා කරන්න බෑ ඒ පහ. කියන්නේ බුදුහාමුදුරුවෝ ඒකාන්ත භික්ෂුණීන්ට තියෙන එක්තරා විදිහක මෛත්‍රිය කරුණාව නිසා තමයි එහෙම කරලා තියෙන්නේ. පැහැදිලිවම සාමනාත. මේ පණිපංගලමේ ඉන්න දුන්නේ නැහැ. <laughs> එහෙමයි. එතකොට යම් යම් කරදර, උපද්‍රව, පීඩාවන් ඇති විය හැකි නිසා අල්පේච්ඡතාවය, සුභරතාවය, සන්තුතිතාවය ආරක්ෂා කරගන්න ගිහිල්ලා වැඩි කරගන්න ගිහිල්ලා ජීවිතය අනතුරටපත් වෙන්න පුළුවන්. ඒ බව සලකලා බලලා බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් විනය පිටකයේ පරිශීලනය කරනකොට තේරෙනවා ඒ වගේ තැන්වලදී ඒ භික්ෂුණීන්ට ඒ වගේ පුදුම ආරක්ෂාවක් හැම පැත්තකින්ම තථාගතයන් වහන්සේ දීලා තියෙනවා. එහෙමයි. ඒ නිසා ඒ ඒ පැනවීම කරලා තියෙන්නේ අකාරුණිකව නෙවෙයි. හරියට බැලුවොත් අපි හන්නේ බොහොම කරුණාවෙන්ම තමයි පැනවීම කරලා තියෙන්නේ. පැහැදිලිවම සාමාන්‍ය. එහෙමයි. අපි හන්නේ එතකොට දැන් අපි වික්ෂුන් වහන්සේලා කොහොමද මේව රකින්නේ? සාමණේර ස්වාමින් වහන්සේලා කොහොමද මේව රකින්නේ? වික්ෂුණීන් වහන්සේලා එදා කාලේ කොහොමද මේව රැක්කේ? කියලා කතා වුණා. දැන් අපි අපි මේ වැඩසටහන බොහෝ ගිහි ප්‍රේක්ෂකයෝනේ අපේ ආන්දරනේ බලන්නේ. පාසක උපාසිකාවෝ එතකොට උපාසක උපාසිකාවන් සම්බන්ධයෙන් ඒ අයට රකින්න පුළුවන් ගිහි පින්නතුන්ට රකින්න පුළුවන් දේ මොනවාද ගිහි පින්නතුන් ගත්තාම උපාසක උපාසිකා කියන ගණනේ කොටස් දෙකකට බෙදෙනවා දැන් අර වික්ෂු වික්ෂුණීන් සම්බන්ධයෙන් ගත්ත වික්ෂුන් වහන්සේලාට රකින්න පුළුවන් ඒවා වික්ෂුණීන්ට බැරි කියලා තියෙනවා. ඒතර උපාසක මහතුරුන්ට පුළුවන් උපාසිකාවන්ට බැරි. දේවලුත් එහෙම තියෙනවද? සම්මාස ඇත්තටම උපාසක උපාසිකා කියන අපි දෙගොල්ලම එකටයි මෙතන දක්වලා තියෙන්නේ. මොකද උපාසිකාවන්ට වෙනමයි උපාසකයන්ට වෙනමයි මෙතන නෑ. අර භික්ෂුන් වහන්සේලාට වගේ නෙවෙයි. එතකොට උපාසක උපාසිකාවන්ට විශේෂයෙන්ම ගිහි පින්නතුල්ලාට ආරක්ෂා කරන්න පුළුවන් දුතහංග දෙකයි තියෙන්නේ. එහෙම. ඒ දෙක තමයි පත්ත පින්නිකාංගය සහ ඒකාසනිකාංගය. එහෙම. දැන් ස්වාමීන් වහන්සේ අහන්න පුළුවන් ඇයි රුක්ක මූලිකාංගේ බැරි එහෙම කියලා. එහෙම මට මේ අහන්න හිතුණා. මම දන්නවා ස්වාමීන් වහන්සේ අහනවා කියලා. ඒ ඇත්තටම ස්වාමීන් වහන්සේ මෙහෙමයි. දැන් අපි ධර්මයේ සඳහන් වෙන දුතාංග දෙක ගැන කතා කරොත් පත්ත පින්ඩිකාංග එක වාදනයක දැන් ඒ සියල්ලම එක වාදනයක් වෙන වාදනයක් පාවිච්චි කරන්නේ නැතුව ගිහි පින්නතකොට පුළුවන් සිල් සමාදන් වෙච්ච වෙලාවක තමන්ගේ අපි ගානට ඔක්කොම කැම ටික බෙදාගෙන ඒ පළතුරු ව්‍යාධියත් ඒකෙම තියාගෙන ඒ ඔක්කොම අනුභව කරලා ඒ ටික පැත්තකට දාලා ඒකට වතුර ටිකක් දාලා ඒක පාවිච්චි කරන විතර පොඩි අල්පේච්ඡතාවයක් තියෙනවා. තනියෙන් කරොත් තමයි වැඩි හොඳ නේ සිල්පිරිසක් ඉස්සරහ <laughs> පියාණන් වතුර බොන්න කියොත් එහෙම ටිකක් අනිත් අයගේ පිළිකුලට ලක් වෙන්නත් පුළුවන් නේද? ඔව් ඒක තමයි මේ <laughs> දුතාංග සම්පූර්ණ කිරීම සාමත ඇත්තෙම හුදකලාවෙන් කරන දෙයක්. එහෙමයි. ඉතින් මම දැන් ගිහියෙකුට ආරක්ෂා කරන්න පුළුවන් ඔන්න ඔය දුතාංගය. පත්තපින්ඩිකාංගය. එහෙමයි. ඊළඟට ඒකාසනිකාංගය එකම ආසනයක වාඩි වෙලා තැන් තැන් වල ඒ ආසනෙට එතන වාඩි වෙලා තමන්ට ලැබිච්ච දේ ඒ ඒ පිගාන්ට බෙදාගත්ත. එතනින් එහාට ආය ගැන මුකුත් හිතන්නේ නැහැ. එතන ඉඳලා එයාට එකම ආසනයේ ඉඳලා අනුභව කරන්න පුළුවන්. ඒකට ඒකාසනිකාංගය සම්පූර්ණ වෙනවා. ඊට පස්සපෙන්නිකාංගය ඒකාසනිකාංගයයි විතරයි ධර්මයේ සඳහන් වෙලා තියෙන ගිහි පින්නතෙකුට. දැන් සපදාන චාරිකාංගය වගේ එකක් බැරි වේද අපේ හන්දර. දැන් සපදාන චාරිකාංගය සම්පූර්ණ කරන්න සමහර පින්නපාතිකාංගය සම්පූර්ණ කරන්න වෙනවා. එහෙමයි. දැන් පින්නපාත යනවා කියන මම පොයේ දවසේ ගත්තොත් අපේ හන්දර දැන් සීලතු මම දැකලා තියෙන සමාජ තංගල පින්නපාතේ ක්‍රමයට පොලිමේ ගිහිල්ලා බෙදා ගන්නවා දානේ. එතන ඒ වගේ තැනකදී කරගන්න බැහැ. එතනදී ස්වාමීන් වහන්සේ පින්ඳ පාතිකක් නියම පින්ඳ පාතයක් නෙවෙයි අර එතන ක්‍රමවේදය හදලා තියෙනවා. ඉතින් යම් කිසි මට්ටමකට ගිහියෙක්ගේ පැත්තෙන් ගත්තොත් ඒකත් ඉතින් ඉල්ලලා වැළඳීමක් තමයි. නිකන් පොලිමේ යන්න පුරුදු කිරීමක්වත් වෙන්නේ නැද්ද අපේ හන්දරනේ? ඔය වගේ දෙයක් හැදියම සමහරට ඒතර ලොකු අල්පච්චතාවයක් තියෙනවා මේ ගෙදරදී ඕන තරම් කෑම මේකට ගිහලා ෆ්‍රිජ් එක ඇරලා මොන හරි කන මිනිස්සු. එහෙම ඉතින් එදාට මේ ලොකු පහත්කම් කිසිම උත්මිතිකමක් නැතුව අර වගේ කෙනෙක් බෙදෙන දෙයක් ගන්න ඒක සිඟාකෑමක් තමයි හොඳ පින්නපාතයක්. ඒතකොට මේ බෙදෙන දේ අරගෙන ඒක මේ අනවශ්‍ය විදිහට රස බල බලා එහෙම කන්න යන්නේ නැතුව ඒක බොහෝ පරිභෝග කරන්නත් මේ ඇත්තටම සානක වැඩගත්නට ආවා. දැන් ඇත්තටම දැන් මේ පොත් දැන් මේ පොත ලියවිලා අවුරුදු විශාල ගාණක් අවුරුදු දහස් ගාණක් වෙනවනේ සුද්ධි මාර්ගය. එහෙම. එතකොට සම්නත් ඒ කාලේ මම හිතනවා දැන් අලුත් ක්‍රමනේ දැන් අද කාලේ දැන් ඒ කාලේ කිසිල් සමාදන් වුණාම සමහරලාට එහෙම ආහාර දෙන්නේ නැති ක්‍රමයක් තියෙන්නේ නැතුව ඇති. එහෙනම් අත්‍තරම අපි පුංචි කාලේ මට මතකයි සිල් සමාදන් වෙන අය තමන්ගේ ගෙදරින් කැම ටික අරන් ගිහලා තමයි සිල් සමාදන් වෙන්නේ. එහෙමයි. ඉතින් නෑත යුගයේ තමයි දැන් මේ සාංගික දානවලට වඩා ඉහළින් මිනිස්සු මේ සිල් සමාදන් වෙන පින්නතුලට දාන සකස් කරනවා. ඒවත් සාමාන්‍ය මේ කාලයත් එක්ක සිද්ධිච්ච දේවල්. ඉතින් අතර මේ පොතේ සඳහන් වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් ශ්‍රමණ රූපයක් විශේෂයෙන්ම හිත මුඩු ගාලා සිවුරක් පොරවලා යන කෙනෙකුට තමයි පාත්‍රයට දාන ටිකක් ලැබෙන්නේ. ඉතින් එහෙම නැතුව සම්නත ගිහියෙක් එහෙම ගයක් ගන්න ගියාට එහෙම කුසල චේතනාවෙන් දෙනවා අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව කල්පනා කරලා බලනකොට ඒ ධර්මයේ සඳහන් වෙන මේ පත්තපින්ඩිකාංගයත් ඒකාසන ඒකාසනිකාංගයත් ගිහාට කැපැකියුවට ස්වාමීන් වහන්සේ ඇත්තටම කියන විදිහට පොහොය දවසට එහෙම ලියපින්නත් එක්ක එහෙම පොළොම යනකොට එතන පින්ඩ පාතිකාංගයක් යම් කිසි මට්ටමකට වැඩෙනවා. වැඩෙනවා. ඊළඟට සමහත් ඒක දැන් අපි ස්වාමීන් වහන්සේ නැවත කියපු විදිහට ඒක ඇත්තටම ලොකු ආදර්ශයක් වෙනවා අපේ ගිහිපින්නතුලාට. ඊළඟට එක්කෙනා අර ඉස්සර කරලා යන්නේ නැතුව පොරිම පනින්න නැතුව පොරිම පනින්න නැතුව එහෙම ඒතරම් පිළිවෙලට යනවා නම් ඒකත් ඉතින් අර සපදානචාරිකාංගේ ස්පර්ශ කිරීමක් එහෙමයි ඊළඟට මේ කියන විදිහට ඒ බාද ඒපි ගාණයම තියාගෙන එක වළඳනවා නම් පත්තපින්ඩිකාංගය ඊළඟට වාඩි වෙච්ච තැනින් නැගිටින්න නැතුව ආහාර වළඳලා ඉවර වෙලා එකම ආසනයේ ඉඳගෙන වළඳනවා නම් අනිවාර්යයෙන්ම ඒක ආසනිකාංගය සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය පසළොස්වක පොය දවසට සිල් සමාදන් වෙන්න ගියාම මේ අල්පේච්ඡතා, සුබරතා, සන්තුප්තිතා කියන මේ ಗುಣ දියුණු කරගන්න ප්‍රායෝගික මොනතරම් ක්‍රම ධර්ම තියෙනවා ක්‍රම තියෙනවා පැහැදිලිවම සම්හා. එහෙමයි අපි හන්නේ. එතකොට අපි හන්නේ දැන් මේ තෙලස් දුතාංගයන් ගත්තාම මේ අපි දන්නවා පුද්ගලයෙකුගේ පැවැත්මට භික්ෂුන් වහන්සේ නමකගේ පැවැත්මට මූලිකව උපකාර වෙන කාරණා හතරක් නෙමේ සිව්පසෙයි කියලා කියන්නේ. එතකොට මේ කාරණා ටික අපිට සිව්පසෙය තුල අන්තර්ගත කරන්න පුළුවන්ද කොහොමද ඒක වෙන්නේ අපහන්නේ? ඔව් සංස දැන් සිව්පසයේ තුල අන්තර්ගත කරනවා කියන්නේ දැන් අපි දැන් දුතාංග 13ම ගත්තොත් සිව්පසය හා සම්බන්ධයි. එතකොට චීවර ගත්තාම සාන්නත් පාංශකෝලිකාංගයත් ඒ චීවරකාංගයත් චීවර කියන කොටට යනවා. අයිති වෙනවා. අයිති වෙනවා. ඊළඟට පින්නපාත කියලා කිව්වහම පින්න පින්නපාතිකාංගය, සපදාන චාරිකාංගය, ඊළඟට පත්තපිණ්ඩිකාංගය, ඒකාසනිකාංගය, කළුපත්තා බත්තිකාංගය. මේ දුතාංග පහ පිණ්ඩපාතෙට ඇතුළත් වෙනවා. ඊළඟට සම්හාස සේනාසන අපි ගත්තාම සේනාසන වලට අපිට ගන්න පුළුවන් රුක්ක මූලිකාංගය, ආරණ්‍යකාංගය, ඊළඟට යථාසන්තිකාංගය, අබ්බෝකාසිකාංගය, ඊළඟට සෝසානිකාංගේ අපිට ගන්න පුළුවන් සේනාසන හැටියට. ඊළඟට ස්වාමීන් වීරිය ගැන සඳහන් වෙනවා. දැන් ගිලන්පස එතන සඳහනක් නැහැ. නේද? වීරිය ගත්තහම වීරිය වැඩෙන විශේෂිතම දුතාංගය තමයි මේ සජ්ජිකාංගය. ඉඳා ගන්න තේදීම. එහෙමයි. එතකොට මෙන්න මේ කියන විදිහට ඔබට මේ සිව්පස පරිභෝගයේදී උනත් සරල බව, ඡාම් බව, සහැල්ලු බව ඇති කර ගැනීමට අපිට පුළුවන්කම ඔබට පුළුවන්කම තියෙනවා මේ පරිසුදුතාංගයන් යම් මට්ටමකට පුරුදු කරන්න පුහුණු කරන්න ආරක්ෂා කරගන්න. ඉතින් අපි හාමුදුරු බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ඔබ අප කෙරෙහි බොහොම ලස්සනට මේ පරිස් දුතාංගයන් පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. ඉතින් අවසාන වශයෙන් අපි කැමති අපේ හාමුදුරනේ දුතාංග ධාරී භික්ෂුන් වහන්සේලා අතරේ උත්තරීතරම භික්ෂුන් වහන්සේ නමට නම හැටියට හඳුන්වන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. තෙලස් දුතංගයන්ම උන්වහන්සේ ආරක්ෂා කරපු බව සඳහන් කර තියෙනවා. ඒකෝර අපි හඳුනන්නේ මේ දුතංග ආරක්ෂා කිරීම තුළ අවසාන වශයෙන් මම දැනගන්න කැමති ආචාර භික්ෂූන් වහන්සේ නමකගේ කාර්යභාරය හරියට ඉෂ්ට කරන්න පුළුවන්ද? මොකද මම එහෙම අහන්නේ අපි අහලා තියෙනවා මහකාශ්‍යප මහරහතන් වහන්සේට හරියට මේ හිරිහැර කරපු කලබලකාර ගෝලියෝ එහෙම ඉඳලා තියෙනවා අපි හාන්දරන්නේ. ඒතර මේ දුතාංග ආරක්ෂා කරන්න වැඩි අවධානය යොමු කිරීම තුළ ගෝලියෝ බලා ගන්න බැරි වීම නිසාද එහෙම උනේ? එහෙම නැත්නම් මොකක් හරි හේතුවක් නිසාද? ඒතර මේ දුතාංග ආරක්ෂා කර ගැනීමට අවධානය යොමු කිරීම තුළ පන්සලේ වැඩ ආරණ්‍යයේ වැඩ දෛනික ක්‍රියාකාරකම් වල මගහැරීමක් වෙනවද කියන එක අපි සාකච්ඡා කරමු අපි හන්න. ඔව් ඇත්තටම සම්මාංශ දුතාංග ධාරී භික්ෂුන් වහන්සේලා අර බාහිර ක්‍රියාකාරකම් වලින් ඇත්තටම ඈත් වෙලා ඉන්නේ. ඒක දැන් අපිට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කරපු මහා ශාසනික කාර්යභාරය ගත්තාම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කරපු කොටස නොකලාට ඊට වඩා වෙනත් එන්න දෙවෙනි වෙනම පැත්තක් උන්වහන්සේ මේ ශාසනය වෙනුවෙන් කළා. ශාසනය වෙනුවෙන් කළා. එහෙම. එතකොට සාන්තර ස්වාමීන් වහන්සේගේ ගෝලයෝ දෙන්නගේ කතාවේදී ඇත්තටම එතනදී නම් ඉතින් අපිට කියන්න තියෙන එක්තරා සිදුවීමක් ඒක සමහරවල් දැන් අපිට එහෙම ගත්තොත් දැන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේටත් අර පින්නපාතන පිටට පහරක් ගැහුවේ ඒ වගේ මෙතනත් එක්තරා සිදුවීමක් මේ ගෝලෝ කන නොබැලුවා කියන එක නෙවෙයි උන්වහන්සේලා බැලුවා නමුත් ඉතින් කෙලෙස් සහිත සමහර පුජ්‍යලයෝ ඇවිල්ලා පැවිදි වෙනවා ඉතින් පැවිදුනාට පස්සේ ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ සමහර වෙලාවට ගුරු ගුරු දේවයන් වහන්සේ මොනතරම් ගුණවන්තයෙක් වුණත් ඒ ගුණය අඳුනා ගන්න බැරි අකෘතඥ ගෝලියෝ ඕනතන කියන පැහැදිලිවම සාමනාගත. මොකද අර දුතාංග ධාරී ස්වාමීන් වහන්සේලාට දැන් අපි සාමාන්‍යයෙන් ස්වරූපේ ගත්තත් අද ගිහි සමාජය වුණත් පැවිදි සමාජය වුණත් තමයි බොහොම ප්‍රතිපත්ති ගරුක මේ වගේ හොඳට දැනුගත්කම් තියෙන භාවනාවෙන් දිනු වෙච්ච ඒ වගේ බොහොම ගුණ වෘද්ධ තපෝර්ධ තියෙන වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට බොහෝ විතුන් වහන්සේලාගේ ගෞරවය නිතරම ලැබෙනවා සම්පූර්ණ. ඒක නම් අපේ හන්දේ ප්‍රශ්නේ යොමු කළේ දැන් සමහර වෙලාවට අර විවේකය හරීම ප්‍රිය කරන පිරිසක් නේද දැන් දුතාංගධාරීන් වහන්සේලා. දැන් මේ ගෝලය හදනවා කියන වැඩෙත් අපි හඳරන ලේසි වැඩක් නෙවෙයි. ඒ අම්මලා තාත්තලා ළමයි හදනවා කියන වැඩේ ළමයි හැදීම සහ ළමයින්ගේ හැදීම කියන එක දෙකක්නේ. ළමයි හදනවා කියන එක නිකන් පැටව ගහනවා වගේ වැඩක් නෑ තමයි. ඒක ඕනෙක් කෙනෙකුට කරන්න පුළුවන්. සතුන් කරන වැඩේ. ළමයින්ගේ හැදීම කරනවා කියන එක ඊට වැඩිය මහා කැපවීමෙන් කරන්න ඕන එකක්. එතකොට ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා පිළිබඳ අවධානය යොමු කරනවා කියන එක එහෙම බොහොම විවේක පාඩුවෙන් කරන්න පුළුවන් දෙයක් වෙනවා. වර්තමානෙත් එක ගත්තාම දැන් අතර මේ කාලේ නම් එහෙම ශිෂ්‍යෙක් සකස් කරනවා කියන එක සාමාන්‍යයෙන් බොහොම අවධානයෙන් ඉඳලා ස්වාමීන් වහන්සේ කියන එක මහ වෙහෙසකර වැඩක්. එහෙමයි. ඉතින් මේ අර අතරම ඉතින් වෙහෙසකර වැඩක් වුණාට වික්ෂුන් වහන්සේ නමක් ඒ වෙහෙස් විලාහරේ වික්ෂුන් වහන්සේ නමක් නිර්මාණය කරන එක හොඳ සිල්වත් ජනවත් දැනුගත් ස්වාමීන් වහන්සේ නමක් හදනවා කියන එක ස්වාමීන් වහන්සේ දායකව ලක්ෂයක් හදනට වඩා එක භික්ෂුන් වහන්සේ නමක් හදන එක හරිම වටිනවා. ඒ නිසා අපි උත්සාහ කළ යුත්තේ කෙසේ හෝ අන්න ඒ වගේ එක භික්ෂුන් වහන්සේ නමක් හරි හොඳ භික්ෂුන් වහන්සේ නමක් ශාසනයට දායාද කළොත් මේ ශාසනය රැක ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ගිහි පැවිදි ඔබ අපි හැමෝම එකතු වෙලා එවන් භික්ෂු පරපුරක් සසුනට දායාද කරන්න, රටට දායාද කරන්න අප වෙමු, කැප වෙමු, වෙහෙසෙමු. ඉතින් අද අපිට සාකච්ඡාව සඳහා නියමිත වේලාව ඉතාම ශීඝ්‍රයෙන් අවසන් වෙගෙන යන්නේ. මේට වැඩි අපි සාකච්ඡාව දිග්ගස්සන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි තෙලස් දුතාංගයන් ප්‍රායෝගිකව ගිහි පැවිදි ඔබ අපට ගලපාගත හැකි කෙසේද කියන කාරණාව තමයි අවසාන වශයෙන් සාකච්ඡා කළේ. බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේට තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අපහා බෙදා ගන්නට නිර්ලෝභීව මේ ස්ථානයට වැඩම කිරීම සම්බන්ධයෙන්. ඉතින් අදින් පෙරස් භූතාංගයන් අවසන් වෙනවා. ඉදිරි සතිවලදී අපි බලාපොරොත්තු වෙනවා පංච නීවරණ ධර්මයන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන්න. පංච නීවරණ ධර්මයන් පාලනය කරගන්නේ කොහොමද? සමාධියට ඒවා පාදක කරගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සූදානමින් පසු වෙන ඔබ නොදන්න කරුණු බොහෝ ඔබට ඒ තුලින් අවධාරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රේක්ෂක පින්වත් ඔබ හැමදෙනාගේම පරලෝසපත් ඥාතීරුද පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා ඔබට අපට හැමත දෙවියන්ගේ ආශිර්වාද සිද්ධ කරත්වා කියලා ප්‍රාර්ථනා කරමින් ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව අදට මෙතකින් સમાપ્ત කරනවා. තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමෙන් පින්වත් ඔබ හැම දිනාට සියලු ශාන්තිය වේවායි හිතසිතින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සිරුවන් සරණයි ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කර